රාත්‍රී ධර්ම ශ්‍රවණයට සූදානම් සිටින පින්වතුන් මේක පෙර දේශනා මාලාවක් තුළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බන්ධව පැහැදිලි කිරීම සිදු කරන්ට යෙදුණා. එයින් අවසානයේ බොජ්ජංග ධර්ම සම්බන්ධව පැහැදිලි කිරීම සිදු කරා. අද දවසේ මේ පින්වතුන්ට මේ බොජ්ජංග ධර්ම සමවීම තුල ලැබෙන සම්මා දිට්ඨිය සම්බන්ධව ධර්ම කාරණා ස්වල්පයක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. වර්තමාන සමාජයට අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ බුදුහාමුදුරෝ දේශනා කරපු නිවරදී ධර්ම මාර්ගය තේරුම් ගැනීම. එයට හේතු වන්නේ වර්තමානයේ විශාල පිරිසක් ඒ පුජ්‍යලය හෝ ඒ කණ්ඩායම් ප්‍රකාශ කරලා තියෙනවා ප්‍රකාශ කරනවා සමහර පින්වතුන් ඒවා විශ්වාසත් කරනවා මේ සම්මා දිට්ඨිය කියන ධර්මය මේ සම්මා දිට්ඨිය විවිධ ආකාරයෙන් විවිධ පුජ්‍යලයන් වර්තමානයේ පැහැදිලි කරනවා. එවැනි පැහැදිලි කිරීම නිවැරදි කියලා පිළිගන්න පිරිසකුත් විශාල වශයෙන් ඉන්නවා. නමුත් බෞද්ධ ශ්‍රාවකයේ වශයෙන් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයේ විදිහට මේ ලබා ගන්නා වූ ලබා ගැනීමට අපේක්ෂා කරන සම්මා දිට්ඨිය බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම වලට එකඟද නැද්ද කියන එක ශ්‍රාවකයා විමසන්න ඕන කාලයක්. මේ ධර්ම දේශනා තුල අපි පැහැදිලි කරලා දුන්නා බුදුහාමුදුරෝ දේශනා කරපු උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය ලැබෙන්නා වූ සංසාරයේ කෙලවරක් දකින්න පුළුවන් தත්ත්වය සම්මා දිට්ඨිය වශයෙන් උන්වහන්සේ දේශනා කරා. එවැනි සම්මා දිට්ඨියන් ලැබෙනකොට ඒ ශ්‍රාවකයා ළඟ පිළිපලා තියෙන ගුණ ටිකත් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ගුණ තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල මේ යමෙක්ගේ ශ්‍රාවක මට්ටමේ ඉන්න පුජ්‍යලයේගේ බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය ලැබෙන මොහොතේ ධර්මතා 29ක් සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඒ ධර්මතා 29 ඒ සම්මාදිට්ඨිය ලැබෙන මොහොතේ තියෙන්න ඕනේ. අතීතයේ හෝ අනාගතයේ තිබිලා බුදුහාමුදුරුව පෙන්වන සම්මාදිට්ඨිය ලැබෙන්නේ නැති බව ධර්මයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එනිසාවෙන් වර්තමාන ශ්‍රාවකයා මේ පිළිබඳව දැනුවත් විය යුතුයි. මක්නිසාද විවිධ පුජ්‍යලයෝ සම්මා දිට්ඨිය විවිධාකාරයෙන් වැරදි ලෙස අර්ථකථනය කරන නිසාවෙන් ඒ පුජ්‍යලයන් ලබා දෙන හෝ හිතාගෙන ඉන්න සම්මා දිට්ඨියයි බුදුහාමුදුරෝ දේශනා කරන සම්මා දිට්ඨිය අතර පරතරයක් තියෙන්න පුළුවන්. සදාවත් ශ්‍රාවකයා අනිවාර්යයෙන්ම දැනගත යුතු කාරණේ තමයි බුදුහාමුදුරෝ දේශනා කරන සම්මාදිට්ඨියේ තියෙන ಗುಣධර්ම මොනවද? එහෙම ಗುಣධර්ම හොයාගෙන ගියොත් අපිට ඒ ಗುಣධර්ම දැනගන්න පුළුවන් වෙන්නේ පහසුවෙන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ දැනුවත් වුණොත් පමණයි. බුදුහාමුදුරෝ පෙන්නනවා සම්මාදිට්ඨිය ලැබෙන්න පෙර ශ්‍රාවකයාට ඒ සම්මාදිට්ඨිය ලැබෙන මොහොතේදී ශ්‍රාවකයාගේ සිහි කල්පනාව සතර හතිපට්ඨානෙන් එකක තිබිය යුතුමයි. සිහි කල්පනාව වෙන තැනක තියෙන අවස්ථාවක බුදුහාමුදුරුවෝ පෙන්වන සම්මාදිට්ඨියක් නෑ. ඒකම ශ්‍රාවකයාගේ උත්සාහය සම්මාදිට්ඨිය ලැබෙනකොට සතර සම්ප්‍රදාන වීරිය විය යුතුයි. ඒ වගේම ශ්‍රාවකයාගේ ඊර්ධිපාද ඡන්දචිත්ත විරිය විමර්ශා කියන බෝධිපාක්ෂික ගුණවලට වැඩිලා තියෙන්න වෙනවා. මෙතන ධර්ම කාරණා 10 12ක් සම්පූර්ණ වෙනවා. සතරාතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීර්ය සතර ඉරිදීපාද මේ ධර්මතා 12 තිබිල පමණක් සම්මාදිට්ඨිය ලැබෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ ඊට අමතරව ඒ කරන්නා වූ සතිපට්ඨාන භාවනාව විපස්සනාව තුළ ශ්‍රාවකයාගේ වැඩිලා තියෙන්න ඕනේ පංච ඉන්ද්‍රිය පංචේන්ද්‍රිය වැඩිලා තිබුණු පමණින්වත් සම්මාදිට්ඨිය ලැබෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒ පංචේන්ද්‍රිය තව දියුණු වෙලා පංච බල මට්ටමට දියුණුවක් ලබන්න ඕනේ. පංච බල තිබුණාට සම්මාදිට්ඨිය ලැබෙන්නේ නැහැ කියලා දේශනාවේ තියෙන්නේ. ඊළඟට ඒ ශ්‍රාවකයාගේ සප්ත බොජ්ජංග සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. සම්පූර්ණ වෙලා කියන්නේ සම වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි බොජ්ජංග ගැන මීට පෙර පැහැදිලි කරා සති සම්බොජ්ජංගය, ධම්මවිජය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය හා උපේක්ඛා සම්බොජ්ජංගය. මෙන්න මේ කියන බොජ්ජංග ධර්ම හත සම වෙලා තියෙන වෙලාවදී තමයි සම්මාදිට්ඨිය ලැබෙන්නේ. එහෙනම් වර්තමාන බෞද්ධයා මේ ගැන දැනුවත් වියත්තේයි. විවිධ පුජ්‍යලයෝ විවිධ ක්‍රමවේද මගින් විවිධ අභ්‍යාස මගින් මෙන්න මේ තමයි බුදුහාමුදුරෝ දේශනා කරපු සම්මාදිට්ඨිය දර්ශනය නිවන් දැකීම කියලා ප්‍රකාශ කරනවා පමණක් නෙවෙයි ඒ ප්‍රකාශ කරපු දේ තවත් පිරිසට ඒවා උගන්වන වකවානුවක් මේ වකවානුව. එතකොට ඒ කියන්න කෙසේ කිව්වත් බුදුහාමරගේ ශ්‍රාවක මට්ටමේ ඉන්න කෙනෙක් ඒ කියන පුජ්‍යලයා පැහැදිලි කරන කාරණේ කුමක් වුණත් චමක් නැහැ. ශ්‍රාවකයා දැනගත යුතුයි බුදුහාමුදුරෝ දේශනා කරන මෙන්න මේ ගුණාංග 29 තියෙන මොහොතකද ඔය සම්මාදිට්ඨිය විස්තර කරන්නේ කියලා. ඒවා ලබාගත් අය නත් එහෙම ලබාගෙන අපි සම්මාදිට්ඨි ලාභීන් කියලා හිතාගෙන ඉන්න අය විශ්වාස කරන අය අනිවාර්යෙන්ම මේ ධර්ම පරීක්ෂණය නැවත නැවත කර කරගන්න අවශ්‍ය වෙනවා. නැත්නම් තමන් මුලාවටපත් වෙනවා. විවිධ මත විවිධ අදහස් විවිධ විකෘති ධර්ම එනි දැක්වෙන කාලයක් නිසා මේ බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව විධිමත් දැනුමක් ශ්‍රාවකයා ලබාගත යුතු යුගයක් ලෙස මතක් කරන්න කැමතියි. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පින්වතුන්ට පැහැදිලි කරන්න යන්නේ බුදුහාමුදුරු දේශනා කරපු මේ සම්මා දිට්ඨිය ලැබෙනකොට ඒ සම්මා දිට්ඨියේ දකින්න පුළුවන් ගුණ රාශියක් තියෙනවා. නමුත් බුදුහාමුදුරුව තමන්ාංශයේ ධර්මයේ තුල චතුරාර්ය සත්‍යයේදී ඒ වගේම ආර්ය ශ්‍රාංග මාර්ගයේ විස්තර කරන හැම තැනකදීම මේ සම්මා දිට්ඨිය හඳුන්වෙන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං වශයෙන් ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ සම්මා දිට්ඨිය නැත්නම් දිට්ඨිය කියන්නේ දැක්ම එතකොට මේ දැක්ම බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ වෙන්නේ සම්මාදිට්ඨිය ලැබුවොත් මේ ලෝකෝත්තර ස්වરૂපය ලෞකික ස්වરૂපේ ඉක්මවා දකින දැක්මකටපත් වෙනවා. ලෞකිකත්වයේ දකින්නක සම්මාදිට්ඨිය නෙවෙයි ලෝකෝත්තර ස්වરૂපය හඳුනා ගැනීමයි සම්මාදිට්ඨිය. එතකොට ලෞක ලෞකිකත්වයේ ඉක්මෝලා ලෝකෝත්තර ස්වභාවයක තියෙන්නේ මොනවද? ඒ එවැනි දැක්මක තියෙන්නේ මොනවද? කාරණා හතරයි කියලායි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒක තමයි චතුරාර්ය සත්‍යය. එතකොට චතුරාර්ය සත්‍ය කියන ධර්මය යම්කිසි ශ්‍රාවකයෙක්ගේ දැක්මට හසු වන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම 29ක් සම්පූර්ණ වෙච්ච තැනකයි. ඒ චතුරාර්ය සත්‍යයේ හැර ඒ ධිට්ඨිය තුල වෙන දැක්මක් තියෙන්න බෑ. දැන් අපි බණ ඇහුවත් අපේ දැක්මක් තියෙනවා. මේ දැක්ම තුල නැත්තේ චතුරාර්ය සත්‍යය. දැක්ම තුල දැන් අපේ නොනැත්තේ නැතුව අපේ දැක්ම තුල නැති වෙලා තියෙන චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය හැර වෙන ඕනම දැක්මක් මේ වෙලාවේ වුණත් මේ පින්වතුන්ගේ නිත්‍ය තුල තියෙන්න පුළුවන්. හේතුව අපි මේ වෙලාවේ ජත කරන්නේ ලෞකිකත්වයේ මතයි. අපිට තේරෙන්නේ ලෞකිකත්වයයි. ලෝකෝත්තරත්වයේ තේරෙනකොට ඒ දැක්ම වෙනස් වෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන ඒ දැක්ම තුල කාරණා හතරක් තියෙනවා. ඒ කාරණා හතරෙන් පළවෙනි එක තමයි මේ ලෞකිකත්වයේදී දැකපු සියල්ලම දුකක් කියලා තේරෙන්නේ. මේ පින්වතුන්ට එහෙම දුකක් කියලා තේරෙන්නේ නැහැ බණහනේ. දන් දෙන එක දුකක් කියලා තේරෙන්නේ. සමායක පස්පව් කරන එක දුකක් කියලා තේරෙන්න පුළුවන්. එහෙමනම් ලෞකිකත්වයේ තියෙන හැම දෙයක්ම දුකයි කියලා තේරෙන ඥානය දුක්ඛ ඥානය. පළවෙනි ආර්ය සත්‍යය. ඒ වගේම මේ දුකට හේතුව ලෞකිකත්වයේ තියෙන සියලු දේට හේතුව. නැත්නම් දුකට හේතුව තණ්හාව කියලත් අරදැක්මේ තියෙනවා. ඒ වගේම ඒ දැක්ම එහෙම ඇති වෙනකොට ලෞකිකත්වයේ තියෙන හැම දෙයක්ම දුකයි කියලා තේරෙනකොට ඒ දුකට හේතුව තණ්හාව කියලා තේරෙනකොට ඒ දුක නැති තැනක් ගැන තේරුමක් තියෙනවා අවබෝධයක් තියෙනවා ඒක නිවනයි ඒ වගේම ඒ ධර්මතා තුනම තියෙනකොට ඒ දුක නැති තැනට ගිය විදිහක් දරනවා ඒක ඒකායන ක්‍රමයක් ඒ ක්‍රමේ තමයි ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩිම නැත්නම් සතිපට්ඨානෙ වැඩිම කියන්නේ. දැන් මේ වගේ කාරණා හතරක් විතරත් අන්තර්ගත සීසීසී දැක්මකට තමයි බුදුහාමුදුරුව සම්මාදිට්ඨිය කියන්නේ. ඒ වුණාට වර්තමානයේ සමාජයේ සම්මාදිට්ඨිය කියන්නේ කොහොම ඒකට නෙවෙයි. විවිධ පුජ්‍යලය සෝවාන් ආදී මාර්ගඵල ලබලා ඉන්නවා ඒගොල්ලෝ කියන ධර්මයක් නිසා. බුදුහාමුදුරුවෝ කියන ධර්ම මාත්‍රයක් වයිතර නැහැ. නමුත් විශ්වාසයක් තියාගෙන ඉන්නවා අපිත් සෝවාන් ඉතින් මෙය ඊටාම් භයානක විකෘති ධර්මයක්. ඒ විකෘති ධර්මයේ ශ්‍රාවකයාට ඇති වෙන්නේ ශ්‍රාවකයා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න විතරක් වෙහෙසෙනවා ධර්මයේ කියන එක හඳුන ගන්න ඉගෙන ගන්න මහන්සි නොවේ. ඒ ධර්මයේ ගැන ඉගෙන ගන්න මහන්සි නොවේ ප්‍රතිඵල ගන්න ගියාම මේ தත්ති උදා වෙනවා. ඒ නිසා මේ බුදුහාමුදුරු දේශනා කරන තමන්ගේ දේශනාවේදී ශ්‍රාවකයාට බුදුහාමුදුරු සොයාගත්ත සංසාර විමුක්තිය ලැබෙන්නේ සත්‍ය ඥානයත් කෘත්‍ය ඥානයත් එකතු වීමෙන් බව. ඒ කියන්නේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. සත්‍ය වශයෙන්. නැත්නම් බොරුවට අහු වෙනවා. ඊළඟට ඒ ශක්තිය ලබා ගන්න ඕනේ එක එක්කෙනා කියන ඒවෙන් ලබා ගන්න බෑ. බුදුහාමුදුරෝ දේශනා කරපු ඒකටම ආවේනික වෙච්ච උන්වහන්සේ පෙන්වවදාල සීල සමාධි ප්‍රඥාදී කෘත්‍යයෙන් ලබා ගන්න ඕනේ. වර්තමානයේ හැම දෙයක්ම මුදලට ලබා ගන්නෝ වෙනත් වංචනික ලෙස ලබා ගන්න යුගයක සම්මා දිට්ඨියත් එක එක පුජ්‍යලයන්ගේ වංචනික ස්වરૂප වලට ලබා ගන්න ගිහින් ශ්‍රාවකයා අමාරු වෙටෙනවා. ඒ ශ්‍රාවකයාට සත්‍ය ඥානයක් නැහැ. ඒ ශ්‍රාවකයා බුදුහාමුදුරු දේශනා කරපු කෘත්‍යකින් නෙවෙයි අර ව්‍යාජ සම්මාදිට්ඨිය ලබා ගත්තේ. වෙනත් මැජික් එකක් වෙන්න පුළුවන්, ඉන්ද්‍රජාලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෝහණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හුදු සීලබ්බත පරාමාසයක තියෙන විශ්වාසයක් වෙන්න පුළුවන්. මේ කුමන හෝ ක්‍රමයකින් වර්තමාන සමාජයේ බැලුවම නම් විවිධ වැරදි ලෙස ලබාගත් සම්මාදිට්ඨිලාභීන් නම් විශාල පිරිසක් වාසය කරන බව පැහැදිලියි. මේ පිරිසට ඒගොල්ලෝ දැනුවත් විය යුතුයි. විකෘති ධර්මයක් දැනගෙන වැරදි මිත්‍යා දෘෂ්ටික අදහස් ඇතුව මරණයටපත් වුණාම ඒ බුදුහාමුදුරුව පෙන්වන සම්මා දිට්ඨියට ඇතුළත් වෙන්න අමාරුම කාරණේයයි මිත්‍යා දෘෂ්ටියයි. ධාර්මයක් විදිහට පස්පව් කරන මිනිසයා එවැනි තත්යකටපත් වෙන්නේ ඊට වැඩිය පස්පව් හොඳයි කියන එක නෙමෙයි. නමුත් පස්පව් කරලා ඒවා විපාක වින්දම වින්දට පස්සේ නැත්නම් පස්මෝක්කරණය කරන නරකයි කියලා තේරුම් ගත්තට පස්සේ බුදුහාමුදුරෝ කියන සත්‍යයට යන්න ලේසියි. නමුත් මිත්‍යා දෘෂ්ටිකයාට බුදුහාමුදුරන්ගේ සත්‍යයට යන්න බෑ. ඇයි? වැරදි ලෙස දැනටත් සම්මා දිට්ඨිය ලබාගෙන කියලා විශ්වාස කරනවා නම් එයා කොහොමද සැබෑ සම්මා දිට්ඨියට යන්නේ? යන්න බෑ. මේක ඊටාම් භයානක ධර්මයේ තියෙන භයානකම පැත්ත. නමුත් වර්තමාන සමාජයේ බහුතරය මේකට අහු වෙලා ඉන්නවා. මේ ගැන දැනුවත් වෙන්න නම් හැම ශ්‍රාවකයාම එක එක්කෙනා කියන සම්මාදිට්ඨි නෙමෙයි බුදුහාමුදුරු දේශනා කරපු සම්මාදිට්ඨියේ ස්වરૂපය ගැන විදිමත් දැනුමක් ඇති ඇති කරගන්න ඕනේ. දැන් ඒ වෙනුවෙන් මෙතනින් එහාට පවත්වන දේශනා මේ බුදුහාමුදුරන්ගේ ත්‍රිපිටකය තුල මේ සම්මාදිට්ඨිය එක ගැළපීලා තියෙන දේවල් මොනවද කියන විස්තර එකක් තමයි කිරීමට බලාපොරොත්තු වෙන්නේ පැහැදිලි කරන්න යන්නේ. අද දවසේ එයින් එක කාරණයක් අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තා වූ මේ සංසාර විමුක්තිය ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩිම තුල ලැබෙන එක. එනොත් තව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල මූලික කාරණය මේ පින්වතුන්ට පැහැදිලි කරලා දුන්නම සතර සතිපට්ඨාන. දෙවෙනි එක සතර සම්මාප්පදාන වීර්යය. තුන්වෙනි එක සතර ඉදිරිපාද. ඊට පස්සේ ලැබෙන මානසික ප්‍රතිඵල ටිකක් තමයි පංචේන්ද්‍රිය, පංච බල, සප්ත බුද්ධංග. එහෙනම් ශ්‍රාවකයා සම්මාදිට්ඨිය ගැන පළමුවෙන් දැනගන්න ඕන නම් මෙන්න මේ තැන්වල සම්මාදිට්ඨිය පිළිටන්න බැරි තැන් කියලා හඳුනගන්න ඕන. පස්පව් කරන වෙලාවක ඒ පස්පව් කරන පුජ්‍යලයා ළඟ සම්මාදිට්ඨිය පිහිටන්න හේතු සාධක නැහැ. හේතුව සම්මාදිට්ඨිය පිහිටන්න නම් ඒ ශ්‍රාවකයාගේ සිහි කල්පනාව තියෙන්න ඕනේ සතර අතිපට්ඨානය තුල. ඊළඟට අපි බෞද්ධ විදිහට මේ නිවන් දැකීම සඳහා කරන අනිකුත් පින්කම් තියෙනවා. ආමිෂ පින්කමක් කරන වෙලාවක සම්මා දිට්ඨිය පිහිටන්න බෑ. වර්ධව ගන්න එපා මේ කියන සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය, නිවන් දකින්න සම්මා දිට්ඨියයි. එතකොට පස්පව් කරන වෙලාවක තියෙන පුජ්‍යලයාට කම්මස්සකතා සම්මා දිට්ඨිය පිහිටලා නෑ. නමුත් ආමිෂ පින්කමක් කරන කෙනාගේ දිට්ඨියක් තියෙනවා. ඒ දිට්ඨිය කම්මස්ස කතා සම්මාදිට්ඨියයි. ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙවෙයි. නිවන් දකින්න එක නෙවෙයි. නිවන නෙවෙයි. කයි යමෙකුට හිතෙන්න පුළුවන් අද ලංකාවේ මේ මේ වගේ දේවල් වලින් තමයි මේ වැරදි සමාජදෘෂ්ටි ලැබුණා කියලා විශ්වාස කරන්නේ. වර්තමානයේදී දැනගන්න ඕනේ ධර්මානුකූලව කවුරුවත් දන් දෙනකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිහිටන්න බෑ. හේතුව තම ඒ ශ්‍රාවකයාගේ සිහි කල්පනාව තියෙන දාන එක සතරාතිපට්ඨානෙ නෙවෙයි. ඒ වගේම සීලයක් ආරක්ෂා කරන කිරීම පමණක් සිදු කරන වෙලාවක ඒ සීලේ හිඳාම බුදුහාමුදුරුව පෙන්වන සම්මාදිට්ඨිය තියෙන්න බෑ. හේතුව ඒ ශ්‍රාවකයාගේ සීලය විතරක් නම් තියෙන්නේ එයාගේ සිහි කල්පනාව තියෙන්නේ සීලාංගෝලයි. එතෙන්දි සම්මාදිට්ඨිය පිටන්න බෑ. තව වර්තමානයේ රැවටෙන තැන මේකයි. යමෙක් බුදුගුණ භාවනා කරනවා. මෛත්‍රී භාවනා කරනවා. එහෙම නැත්නම් අසුභ භාවනා කරනවා. ඒ වගේ සමත භාවනාවක් කරනවා. මේ සමත භාවනාවක් කරනකොට ඒ ශ්‍රාවකයාගේ සිහි කල්පනාව තියෙන සතර හතිපට්ඨානෙ නෙවෙයි. ඒ සමත භාවනා අරමුණි. සමත භාවනා අරමුණක සතිය සීකල්පනාව තියෙන වෙලාවකදී බුදුහාමුදුරුවෝ පෙන්නන සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලැබෙන්න බෑ. එහෙනම් ඒ විදිහට කවුරු හරි ලබා ගත්තනම් ඒකත් වැරදි. සත්‍ය ධර්මයක් නෙවෙයි. ලබා දුන්නා නම් ඒ ලබා දුන්නේ ක්‍රමයක් වැරදි. ඒක නිසා ශ්‍රාවකයා දැනගන්න ඕනේ සමත භාවනාවක් කරන වෙලාවේදී මට සම්මාදිට්ඨිය ලැබෙන්න හේතුවක් නැහැ කියලා. එහෙම ධර්මයක් නැහැ. ඒ වුණාට ලංකාවේ ඉන්නෝ බුදුමල භාවනා කරලා සෝවාන් වෙච්ච අය. මෛත්‍රී භාවනා කරලා සෝවාන් වෙච්ච අය. මෙන්න ඒවා තමයි විකෘති ධර්ම. මෛත්‍රී භාවනා කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ශ්‍රාවකයා දැනගන්න ඕනේ බුදුහාමුදුරුවෝ ඇයි ඔය සමත කමඨහන් 40ම දුන්නේ බුදුහාමුදුරුවෝ පංචශීලයේ අෂ්ටාංග සීලයේ දස සීලයේ උපසම්පදා සීලයේ සීල ඔක්කොම අපිට පැහැදිලි කරලා දුන්නේ බුදුහාමුදුරුවෝ අටමහා කුසල් වල තියෙන සියලුම දාන කියා දුන්නේ බුදුහාමුදුරුවෝ වටිනවා කියලා සමහර ආමිෂ පින්කම් ගැන වර්ණා කරේ බුදුහාමුදුරුවෝ නමුත් ඒ තුලදී නෙවෙයි මේ සත්‍ය ලැබෙන්නේ. එයි එහෙනම් බුදුහාමුදුරෝ ආමිෂ පින්කම්, දානමය පින්කම්, සීලමය දේවල් සමත භාවනා කියලා දුන්නේ. මේ සතර හතිපට්ඨානේ එකපාරට එන්න බැරි කෙනා හැම වෙලෙම කරන්න බැරි කෙනා ඒක නොකරන වෙලාවේ ඊට ඒකට උදව් වෙන අනිත් දේ මොකද්ද? එන්නේ දේවල් තමයි. නැතුව බුදුගුණ භාවනා කරලා නිවන් දකින්න පුළුවන් කෙනෙකුත් ලෝකේ නෑ. එහෙම දැකපු නිවනකුත් නෑ. එහෙම නිවනකුත් නෑ. මෛත්‍රී භාවනා කරලා නිවන් දකින්න පුළුවන් කමකුත් නෑ. එහෙම නිවන් අත්දැක්කා නම් ඒ දැක්කේ බුදුහාමුදුරු පෙන්වන සංසාර විමුක්තිය නෙවෙයි. නමුත් මෛත්‍රී භාවනාව උදව් වෙන්න පුළුවන් තමන්ගේ සතර සතිපට්ඨානයේ හොඳට වඩන්න. ඒ කියන්නේ කරන භාවනා එහෙම්මම කරන්න කරපු පින්කම් එහෙම්මම කරන්න ඒකේ අඩුවක් කරන්නවත් ඒක වැරදි කියන්නවත් එහෙම තීරණ ගත්තෝ ආය මිත්‍යා දෘෂ්ටිය නමුත් ශ්‍රාවකයා දැනගත යුතුයි බුදුහාමුදුරුවෝ පෙන්වන සංසාර විමුක්තිය සම්මා දිට්ඨිය ලැබෙන්නේ සතිපට්ඨානයේ වඩන වේලාවක විතරමයි මොකද එහෙම දේශනා කරන්නේ පැහැදිලි කරන්නේ බුදුහාමුදුරුවෝමයි වහන්සේ පෙන්නනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. බෝධිපාක්ෂික බෝධිය කියන්නේ නිවන. සම්මා දිට්ඨිය. ඒතකොට බෝධියට පාක්ෂික ධර්ම තියෙන්නේ 37යි. ওই 37 තුල නෑ දානය. ওই 37 තුල නෑ සීලය. ඔය 37 තුල නෑ සමත භාවනාව. එදින බෝධියට පාක්ෂික ධර්ම 37යි ඒ 37 ආරම්භක මූලිකම ධර්මතා හතර තමයි සතර සතිපට්ඨානය. එහෙනම් සතර සතිපට්ඨානයේ තියෙන තැනකමයි සතර සම්ප්‍රදාන වීර්යය තියෙන්නේ. සතර සම්ප්‍රදාන වීර්යයයි සතර සතිපට්ඨානයයි තියෙන තැනක සතර ඉදිරිපාද තියෙනවා නම් ශ්‍රාවකයාට ලැබෙන ඵලයක් තමයි පංච ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රිය. මේ මේ කියන සතරහතිපට්ඨානයේ සතරහම්ම ප්‍රධාන වීර්ය සතර ඉද්ධිපාද බහුලීගත වීමෙන් තවත් ලැබෙන ඵලයක් තමයි පංච බල. ඒ කියන සතරහතිපට්ඨානයේ සතරහම්ම ප්‍රධාන වීර්ය ආ ඉද්ධිපාද තව තවත් බහුලීගත කරොත් ශ්‍රාවකයාට ලැබෙන උත්තුංග ඵලයක් තමයි සත්‍ය බුද්ධංග. එහෙනම් මේ සත්බොධ්‍යංග සම්බන්ධව පැහැදිලි කිරීම අපි මීට පෙරත් පැහැදිලි කරා. නමුත් මෙතෙන්දි පැහැදිලි කරන්න යන්නේ මේ සම්මා දිට්ඨිය හා සත්බොධ්‍යංග අතර තියෙන සම්බන්ධය මොකද්ද? දැන් සත්බොධ්‍යංග අපි නම් කරනවා සති සම්බොධ්‍යංගය, ධම්මවිජය සම්බොධ්‍යංගය, ඒ වගේම විරිය සම්බොධ්‍යංගය, ප්‍රීති සම්බොධ්‍යංගය පස්සද්ධි සම්බොජ්ජංගය සමාධි සම්බොජ්ජංගය හා උපේක්ඛා සම්බොජ්ජංගය වශයෙන් ඒ බුධාන්දරෝ මේ ධර්මතා හතට බොජ්ජංග කියන නම දුන්නේ බොජ්ජංග කියන එකේ තේරුම බෝධි අංගය කියන එක බෝධිය කියන්නේ බුදුහාමුදුරුවෝ සොයාගත්ත සංසාර විමුක්තිය චතුරාර්ය සත්‍යය නිවන දර්ශනීය සම්මාදිට්ඨිය ඕන වචනයකට ගන්න පුළුවන්. එහෙනම් සම්මාදිට්ඨියේ තියෙන අංග 7 තමයි මේ බොජ්ජංග. කවුරු හරි සම්මාදිට්ඨිය ලබලා ඒ සම්මාදිට්ඨිය මොන වගේ එකක්ද? මම ලැබුවේ සම්මාදිට්ඨියක්ද කියලා ඕනනම් ශ්‍රාවකයාට මේ ධර්මානුකූල හොයන්න පුළුවන් අවශ්‍ය නැහැ. කොහොමද හොයන්නේ? බුදුහාමුදුරෝ දේශනා කරපු සම්මාදිට්ඨිය ලැබුවා නම් ඒ සම්මාදිට්ඨිය ලැබෙන මොහොතේ තියෙනවා මානසික ධර්ම හතක්. මේ හත නැති තැන සම්මාදිට්ඨියක් තියෙන්න බෑ. මොනවද මේ මානසික ධර්ම හත? බොජ්ජංග හත. දැන් බොජ්ජංග හතේ පළවෙනි බොජ්ජංගය සති සම්බොජ්ජංගයයි. දැන් ශ්‍රාවකයා දැනගත යුතුයි කවුරු හරි ඔය කියන ගුරුවරයෙක් වෙන්න පුළුවන්. නැත්නම් එක එක මේ සම්මාදිට්ඨි ප්‍රධානය කරන පුජ්‍යලයක් වෙන්න පුළුවන්. දේශනාවලින් ලබා දෙන අය ඉන්නවා. තරකයෙන් ලබා දෙන අය ඉන්නවා. ඒ තරකයෙන් ලබා දෙන වෙලාවේ දැන් පළක් අය ප්‍රකාශ කරනවා අදාළ පුජ්‍යලයා සම්මාදිට්ඨි ලාභියෙක් කියලා. ඒ ප්‍රකාශ කරාට කමක් නැහැ. ඒ ප්‍රකාශයේ බාර ගන්න ශ්‍රාවකයා ධර්මානුකූලව බලන්න ඕනේ ඔය කියන පුජ්‍යලය ලබා දෙන සම්මාදිට්ඨිය තුල හඳුන්වන සම්මාදිට්ඨිය තුල මේ බොජ්ජංග හත තියද නැද්ද? තත බොජ්ජංග හත තියද නැද්ද කියලා තේරුම් ගන්න තරම් ශ්‍රාවකයාට දැනුමක් නැති වෙන්න පුළුවන්. එහෙනම් බොජ්ජංග කියන ඒවායි සාමාන්‍ය අනික් ධර්මෝලයි අතර වෙනස ශ්‍රාවකයා හඳුනාගත යුතුයි. දැන් මේ පිළිබඳව හඳුනාගන්න කුඩා පැහැදිලි කිරීම දීර්ඝ වශයෙන් කරන්න වෙන්නේ කුඩා පැහැදිලි කිරීම මේ බොජ්ජංග සහ අනිකුත් මාන අපි ළඟ දැන් තියෙන වර්තමානයේ තියෙන මානසික ධර්මවල තියෙන ධර්මානුකූලව විස්තරය කර්මද්දුවට පැහැදිලි කරන්න යනවා ඒවා පැහැදිලි කිරීමට අවශ්‍ය ඒවා නෙමෙයි පැහැදිලි කරන්න ඕන වර්තමානයේ අර බොරු මිත්‍යා දෘෂ්ටි සම්මා දෘෂ්ටි ලෙස අරගෙන බුදුහාමුදුරන්ගේ ධර්මයේ විකෘති කරගෙන උපාසක උපාසිකාවන් ලංකාවේ වැහි වැහැලා ඒ අය ශාසනය විනාශ කරනවා කියලා ඒගොල්ලෝ දන්නේ ධර්මයේ විනාශ කරනවා කියලා දන්නේ බුදුහාමුදුරන්ට අපහාස කරනවා කියලා දන්නේ මහා ලොකු රැල්ලක් ඇති වෙලා ඒගොල්ලන්ටත් ඕනේ ඒගොල්ලන්ගේ ජීවිතවල මෙතෙක්කල් ගෙවපු ජීවිතයේ විදිහ බලලා මෙතෙක්කල් ජීවිතයේ ගෙවුව කොහෙන් හරි කමන්නේ කැත්තෙන් හරි කමන්නේ පොල්ලෙන් හරි කමන්නේ සල්ලි තම්බ කරා ගෙවලුත් ඇදුවා අධ්‍යාපනයත් ලැබුවා දැන් මැරෙන්න කලින් ඕනේ සෝවාන් වෙලා මැරෙන්න ඔන්න වගේ මහා කෛරාටික මානසික තත්ත්වයක් ඇති වෙච්ච උපාසක උපාසිකාවන්ගෙන් පිරිච්ච සමාජයක් ලංකාවේ මෙච්චර කල් කොහෙන් හරි කමන්නේ අපි කරන්න ඕන ටික කරා දැන් මැරෙන්න කලින් කරන්න තියෙන එකයි සෝවාන් වෙලා මැරෙන්න සෝවාන් වෙලා මැරෙන්න හැමතැනම ඇවිදලා හරි කමන්නේ කවුරු හරි පිස්සෙකුට අහු වෙලා සම්මා දිට්ඨිය ලැබුවා කියලා ඉන්නවා ඒ අය ඒ ගත්තේ සම්මාදිට්ඨියයි බුදුහාමුදුරුවෝ පෙන්වන මේ සම්මාදිට්ඨිය අතර වෙනස හඳුනගත්තේ නැත්නම් මැරෙන්න වෙන්නේ මිත්‍යා දෘෂ්ටියට. ඒ මිත්‍යා දෘෂ්ටියට වැඩිය පස්පව් කරපේක හොඳයි. ධර්මානුකූලව එහෙම තමයි අපිට පැහැදිලි කරන්න වෙලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියට වැඩිය පස්පව් හොඳයි. හේතුව තමයි පස්පව් නවත්තලා ආය සම්මාදිට්ඨියට කිය හැකියි. මිත්‍යා දෘෂ්ටිය ගත්ත කෙනා කොච්චර සිල්වන්තයෙක් වුණත් කොච්චර දානපතියෙක් වුණත් එයාට සංසාර විමුක්තිය ලැබෙන්න බෑ. බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළා තියෙනවා. ඒක නිසා එන්නේ වගේ අගාධයකට ලංකාවේ විශාල පිරිසක් පත් වෙලා තියෙනවා, පච්චරලා තියෙනවා. ඒ අය දැනගන්න ඕනේ එහෙනම් මේ බොජ්ජංග ධර්ම කියන එකේ අපිට හඳුන ගන්න තියෙන ಗುಣ මොනවද? මෙන්න මෙහෙම දැනගන්න තියෙනවා තුනේ. දැන් මේ පින්වතුන් ළඟ මේ වෙලාවේ තියෙනවා සතිය. සිහි කල්පනාව. ඔය සිහි කල්පනාව මේ වෙලාවේ තියෙන සංසාරයක් හදන්න. අපිට ජීවත් වෙනකොට නිින්ද ගියේ නැත්නම් සිහි කල්පනාවක් තියෙනවා. ඒ සිහි කල්පනාවෙන් ඒකට කියනවා සතිය කියලා පාලි. ඔය සිහි කල්පනාවෙන් අපි කරන්නේ සංසාරයක් හදන එක විතරයි. ඒ සංසාරේ හදන විදිය පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. හොඳ සංසාරයක් හදන්න සිහි කල්පනාව යොදන්න පුළුවන් අපිට. නරක සංසාරයක් හදන්න සිහි කල්පනා යොදන්න පුළුවන්. හොඳ සංසාරයක් හදන්න සිහි කල්පනා යොදන්නේ කුසල් දහම් කිරීමේ දාන සීල භාවනා ආදී දේවල් වලට. නරක සංසාරයක් හදන්න සිහි කල්පනා යොදාගන්නේ පස්පව් කිරීම තුලයි. දැන් මේ පින්වතුන් මේ වෙලාව ගත්තොත් තමන්ගේ සිහි කල්පනා යොදාගෙන තියෙන්නේ නිවන් දකින්න නෙවෙයි. සම්මාදිට්ඨිය ලබන්න නෙවෙයි හොඳ සංසාරයක් හදන්න. ඒ හොඳ සංසාරය හදන්න සිහි කල්පනා යොදාගත්තේ ධර්ම ශ්‍රවණමේ වශයෙන් පින්කමක් කරමි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වනවා එය සංසාර විමුක්තියට යන සත්‍ය බොජ්ජංග මට්ටමට එන නැත්නම් සති සම්බොජ්ජංගේ දිනු කරගන්න සීකල්පනාව සංසාරගත සීකල්පනාවෙන් එක කොටසක් උදව් වෙන්නෙම නැහැ. ඒ කියන්නේ පව කරන්න යදන සිහි කල්පනාව සංසාර විමුක්තියට කිසිසේත්ම උදව් වෙන්නේ නැහැ. නමුත් පින් කරන්න යොදා ගන්න සිහි කල්පනාව සංසාර විමුක්තියට උදව් වෙනවා. උදව්. උදව් වෙනවා කියන එක බෝධිපාක්ෂිකයි නෙමෙයි. සංසාර විමුක්තියට හේතු උදව් වෙන එක කුසලයේ ස්වરૂපය සංසාර විමුක්තිය ලබා දෙන කාරකයා වෙන්නේ සතර හතිපට්ඨානයි. ඒකින්ද බෝධිපාක්ෂික ධර්ම වලින් පටන් ගන්නෙ සංසාර විමුක්තිය ලබා දෙන ක්‍රමවේදයයි. එහෙනම් බෝධිපාක්ෂික ධර්ම වඩා ගන්න උදව් වෙනවා පින. එහෙනම් පිනේදි තියෙන සී කල්පනාවයි, පවේදි තියෙන සී කල්පනාවයි, බොජ්ජං වලදී තියෙන සති සම්බොජ්ජංගය අතර වෙනස අපි හඳුනා ගන්න බලමු. හිටි කාලේ. මෙන්න මේකයි වෙනස. දැන් මේ වෙලාවේ මේ පින්වතුන්ට තියෙනවා සිහි කල්පනාවක්. ඒක බොජ්ජංග මට්ටමේ නෙවෙයි. ඒක සංසාර මට්ටමේ සිහි කල්පනාවක්. ඔය සිහි කල්පනාවේ මේ පින්වතුන්ට පුළුවන් වෙන්නේ සංසාරයක් හදන්න විතරයි. මේ සිහි කල්පනාවේ සති සම්බොජ්ජංගේ අතර වෙනස මොකක්ද කියලා බැලුවොත් සති සම්බොජ්ජංගයේ තියෙනකොට සිහි කල්පනාවක්ම තමයි තියෙන්නේ. ඒ සිහි කල්පනාව අයිති පුජ්‍යලයක් නේ. දැන් මේ පින්වතුන්ට සිහි කල්පනාවක් තියෙනවා බණහඬ බණහන කෙනෙක් ඉන්නවා. එහෙන කෙනෙක් ඉන්නවා. එහෙනම් සත්පුජ්‍යල භාවයකින් වටවෙච්ච සීකල්පනාවක් සංසාර විමුක්තියට උදව් වෙන්නේ. ඒකට දානයේදී තියෙන සීකල්පනාවත් එහෙම ස්වરૂපය. ආමිෂ පින්කමෙත් එහෙමයි. සමත භාවනාවෙත් එහෙමයි. සතිපට්ඨානයේ වඩලා දියුණු කරගත්තොත් විතරයි සීකල්පනාවක් තියෙන ඉතුරු වෙලා සීකල්පනාව අයිති කෙනෙක් නැති වෙන්නේ. ඒකායන මාර්ගයක් තියෙන එතන විතරයි. එහෙනම් බොජ්ජංග හතම හැදෙන්නේ ওই විදිහටයි. ඒගොල්ලන්ට සීකල්පනාවක් තියෙන ඒකේ අයිතිකාරයෙක් හින්දා බොජ්ජංග නෙමෙයි. ඔයගොල්ලන්ට දැන් ප්‍රඥාවක් තියෙනවා මේ ධර්මයේ තේරුම් ගන්න තේරෙන්න හෝ නොතේරෙන්න. ඔක ප්‍රඥාව. නමුත් ධම්මවිජේ බොජ්ජංගය කියන්නේ එතනක් තියෙනවා තේරුම් ගැනීමේ ශක්තිය. නමුත් තේරුම් ගන්න පුජ්‍යල භාවයක් නැහැ. ඒකට කියනවා ධම්මවිජය බොජ්ජංගය. දැන් ඔයගොල්ලන්ට මනහන් වීරියක් තියෙන එක චෛතසිකයක්. සංසාරේ හදනවා වීරිය. නමුත් බොඥාංග මට්ටමට ගියේ වීරියේදී වීරියක් නැති වෙනව නෙවෙයි වීරියක් තියනවා වීරිය අයිතිකාරයක් නේ එහෙනම් ප්‍රීතිය පස්සද්ධිය ඒ වගේම සමාධිය උපේක්ඛාව කියන මේ ඔක්කොම ගුණවලක් එතන අයිතිකාරයක් නෑ නමුත් ඒ ධර්මයේ තියෙනවා එහෙනම් අයිතිකාරයක් නැති මේ කියන සතිය ප්‍රඥාව වීර්ය, ඒ වගේම ප්‍රීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා කියන ගුණ හත අන්තර්ගතයි මානසිකව බුදුහාමුදුරුවෝ සොයාගත්ත සම්මා දිට්ඨිය. සංසාර විමුක්තිය. නමුත් වර්තමානයේ ලංකාවේ ඕන තරම් අපිට හම්බ වෙනවා. මොකවත් දැනෙන්නේ නැති වෙලා සෝවාන් වෙලා. කිසි දෙයක් දැනුන්නේ නැති හින්දා සෝවාන් කියලා ගුරුවරයෙක් කියලා. දැන් එතකොට බුදුහාමුදුරගේ ධර්මයේ තුල මොකවත් දැනෙන්නේ නැති තැනකද සම්මාදිට්ඨිය තියෙන්නේ. නෑ මානසික ධර්ම හතක් තියෙනවා. මේ හත තියෙන්න ඕනේ එතන. එයාගෙන් පෙළක් අය සෝවාන් වෙනවා මලකුණු දැකලා. ඇටසැකිලි දැකලා. ඒකට ඇටසැකිලි දැකපු කෙනෙක් ඉන්නවා නම් එතන සති සම්බොජ්ජංගේ තියෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ බණහන වගේ බණහන කෙනෙක් ඉන්නව නේද දැන්? මේ වගේ සංකීර්ණ ප්‍රශ්නයක් මේ. මේක විවිධ ක්‍රමවලින් ලැබෙන්නේ බුද්ධ ඥාණයෙන් පෙන්වී ඔය කියන බොජ්ජංග ටික ලැබෙන්න තියෙන්නේ ඒකායන මාර්ගයක් පමණයි. ඒකායන මාර්ගය කියන්නේ සිහි කල්පනාව සතරාතිපට්ඨානේ වර්තමානයේ තියෙන වෙලාවක විතරක් ලැබෙන්න පුළුවන් ගුණයක් බොජ්ජංග. එහෙම නැතුව පූජාවක් තියෙන වෙලාවෙ ලැබෙන එකකුත් නෙවෙයි. දානයක් දෙනකොට ලැබෙන එකකුත් නෙවෙයි. සීල් රකින්න වෙලාවට ලැබෙන එකකුත් නෙවෙයි. බුදු ගුණ භාවනාව වඩනකොට ලැබෙන්න පුළුවන් එකකුත් නෙවෙයි. මෛත්‍රී භාවනාව වඩනකොට ලැබෙන ලැබෙන්න පුළුවන් එකකුත් නෙවෙයි. දැන් එවැනි ක්‍රමවේද වලින් කවුරු හරි ගුරුවරයෙක් හරි නැත්නම් ගිහි පැවිදි ඔය විවිධ දේශ සම්මාදිට්ඨිය ගැන වැරදි අර්ථකථන කරන ඕනම කෙනෙක් තමන්ට කියනවා නම් සදහවත් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙ විදිහට අපිට ඕනේ බුදුහාමුදුරන්ගේ සම්මාදිට්ඨිය මිසක් කවදා හරි මේ ජීවිතේ ගන්න පුළුවන් බුදුහාමුදුරු දේශනා කරන එක දේ කරන්නේ මිසක් වෙන මේ වගේ මිත්‍යා ගුණවලින් යුක්ත දෙයක් නෙවෙයි කියලා ශ්‍රාවකයා දැනුවත් කියලතු. එහෙනම් අද මේ දේශනාවේදී අපි මතක් කරේ සම්මාදිට්ඨිය එක පැතිකඩක්. සම්මාදිට්ඨිය ලැබෙනකොට බුදුහාමුදුර දේශනා කරන සම්මාදිට්ඨිය තුල තියෙනවා මේ පින්වතුන්ගේම මානසික ගුණ හතක්. මේ හත බොජ්ජංග මට්ටමේ තියෙන්නේ. උදාහරණයක් විදිහට දැන් සතිය තියෙනවා සතිය බොජ්ජංග නෙවෙන්නේ සතිය අයිතිකාරයෙක් ඉන්නේ හින්දා. බොජ්ජ සති සම්බොජ්ජංගේ වෙනකොට සී කල්පනාවක් තියෙනවා සතර අතිපට්ඨානිය තුල. මෙන්න මේ සී කල්පනාවේ සති සම්බොජ්ජගේ බොජ්ජංගේ ඉන්නේ නැහැ. ඒ සී කල්පනාව අයිතිකාරී නැහැ. ඔය විදිහට මේ අංග හත ගැන නැවත නැවත හිතනද කරන්න තියෙන භාවනාව කරන්න කෘත්‍ය සම්පූර්ණ වීමෙන් මේකට ළඟා වෙන්නේ. නැතුව ඉක්මනින් තමන්ගේ හදිස්සියට ගන්න පුළුවන් එකක් නෙවෙයි සම්මාදිට්ඨිය. අර ධර්ම දේශනාවේදී මේ කරුණු ටික පැහැදිලි කරන ලබන දේශනාවලදී තිටි සම්මා දිට්ඨිය සම්බන්ධව වැදගත් වෙන ධර්ම කාරණා තව තවත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා හැම දිනාටම මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අවසන් කරනවා ආකාශත්තාච බුම්මත්තා දේවා නාගාමහිද්దికා පුඤ්ඤං තං දිත්තා චරං රක්칸තු ලෝක සාසනං ආකාශත්තාච මත්තා දේවා නාගාමහිද්దికා පුඤ්ඤං දිත්තා චරං රක්칸තු ලෝක සාසනං ආකට්ටා ච මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං අද සෙනසුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ